ඉතින් එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඇත්තටම මේක අපි මේ වැඩමුළුවේ සමාරම්භක වැඩපිළිවෙලක් වගේ වෙනවා. මොකද ඊ හවස දවසේ මට ගත කරන්න ඕනේ නැහැ. ඒ නමුත් ඒ මම නැති අවස්ථාවේදී හතර කුටි ස්වාමීන් වහන්සේ තුනී කුටි ස්වාමීන් වහන්සේලා එකතු වෙලා ආගන්තුක පිරිසක් වශයෙන් භාවනා වැඩපිළිවෙලට සම්බන්ධ වෙච්ච පිරිසට සංග්‍රහ කරලා තියෙනවා. මගේ ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් ඒ ස්වාමීන් වහන්සේලාට ස්තුතිවන්ත වෙනවා. ඉතින් මමත් බොහොම සාදරයෙන් බාර ගන්නවා අපේ වැඩසටහන ආරම්භයේදී. මම හිතන්නේ අපි පරණ තිබුණු කාලසටහනමයි අපි මේ වතාවෙත් ක්‍රියාත්මක කරන්නේ. ඒ කාලසටහනේ හැටියට ආරම්භක දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ පැයේදී එකේ ඉඳලා 2:30 දක්වා ධර්ම ප්‍රශ්නෝත්තර වැඩපිළිවෙලක් නැත්නම් සාමාන්‍ය කරන ධර්ම සාකච්ඡාවක්. ඊට පස්සේ හෙට මේ වෙලාවේ පරියන්කයක් කෙරෙනවා. ඒ වෙනුවට 6:30 ඉඳලා 7:30 වෙනකන් කමඨාන් සුද්ධ කිරීම මාරුවේ මාරට සිද්ධ වෙනවා. ඊට අමතරව මේ කාලසටහන තමයි ටිකටම සිද්ධ වෙන්නේ. ඒ අතර වාරයේදීම මට දැනගන්න ලැබුණා මෑන්‍යුවල් සමාදන් කරුවා කියන්නේ. පිළිස. ඒකටත් තියෙන්නේ සාසන වේදෙමක් පින්පම් නෝනවා මේගොල්ලෝ මේ මෑනියෝ සීල් දුන්නයි කියලා අඩුපාඩුවක් හිතන්නේ නැහැ ඒකම තමයි මාත් දෙනවන දෙන්නේ වෙන අලතර දෙයක් දෙන්නේ නැහැ ඒ නිසා මම මෑනියෝටත් පින්පම් නෝයි කටයුතු කරපේ කියන්නේ ඉතින් ඒක නිසා මේ ලිඛිත ප්‍රශ්න දැන්ට ඉදිරිපත් වෙලා තියෙනවා. ඒකෙන් මම පටන් ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඉස්සෙල්ලා මම කැමති මෙහෙම ප්‍රශ්නයක් නගන්න. මෙතන ඉන්න පිරිසේ කවුරු හරි ඉන්නවද මුලින්ම භාවනා පටන් අරගෙන ඒ සඳහා මූලිකම උපදේශ බලාපොරොත්තු වෙන කවුරුද? ඒ නැත්තම් කාටත් වගේ Tamanට දැනට කරන භාවනා මේකයි කියලා තම තමන්ගේ හිතේ විශ්වාසය තියෙනවා. දැන් අත උසන්නේ කවුද? බලාපොරොත්තු වෙන අයද නැති අයද? බලාපොරොත්තු එතකොට මම ඉල්ලා ඉන්නවා මණික් කාටි කළුපාන මාතර හරි ඒ කට්ටියට ඒ ඉස්ලාම අර කොලේ කියවන දෙන්නේ. කියලා තියෙනවා. එතකොට මම මේ වෙලාවෙ ඉල්ලා සිටිනවා විශේෂයෙන් මේ අලුතින් පටන් පටන් ගන්න අයගෙන් ඒ කොලේ කියවීමේදී යම් නොතේරෙන යමක් හෝ එහෙම නැත්නම් ප්‍රශ්න තියෙනවා නම් මේ වෙලාව ඉදිරිපත් කරන්නයි කියලා ඒක පිළිබඳව වැඩිදුර පිරිසුදු කිරීම සඳහා ඒකට පමා වෙන්න මේ ප්‍රශ්න අහුවට පස්සේ මේ ප්‍රශ්න වල තියෙනවා නම් විසඳනවා නම් ප්‍රශ්නේ එතකොට මේ මේව වෙනවනේ ඒක නිසා මේ මම මේ ආරාධනාවෙන් පස්සේ ලිඛිත ප්‍රශ්න අනුව ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. අවසරයි ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාදී ධර්මානුපස්සනාව වඩන ආකාරයේ පහදා දෙන ලෙස ඉල්ලමි. මේකෙදිත් මේ මට මේ ප්‍රශ්න ලියපෙකන කියනවනම් ඒ ලියපෙකනට තේරෙන තාලෙට පර්යංකේදී ධර්මානුපස්සනාව වඩන හැටි එතකොට මට පුළුවන් ඒකම දිනු කරලා ඒකම සකස් කරලා සක්මන් භාවනා දිකරන හැටි එහෙම නැති වුණොත් එහෙම අපි මේ වැඩමුළුවක මුලදිම කෙලින්ම ධම්මානුපස්සනාවෙන් පටන් ගන්නවා කිව්වහම මේ වෙලාවේදී පටලයි. ඒ ඒ කෙනා එළියපු කෙනාට මම ආරාධනා කරනවා කැමැතිනා මේ ප්‍රශ්නේ සාකච්ඡාවට ගන්න ඒ කෙනා ලියපු කෙනා පර්යංකේදී දැනට මේක කරන හැටි පිළිබඳව මට නැත්නම් සභාවට ප්‍රකාශයක් කෙරුවොත් මට පුළුවන් ඒක තල්ලු කරලා දෙන්න. එහෙම නැත්නම් මම මේ ප්‍රශ්නේ අතරමඟදී ධර්ම දේශනාවකට පිළිතුරක් මේ මාතෘකාවක් වශයෙන් ගන්න ඉතින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පර්යංග භාවනාවේදී ශරීරයේ වේදනාවක් දැනෙන කල යුත්තේ එය සීකිරීම පමණද නැතොත් වේදනාව සමනය කර ගැනීමට වෙනත් ක්‍රමයක් තියනවාද? මේ මේ ප්‍රශ්නේදී එක උත්තරයක් නැහැ. උත්තර නැත්නම් තම තමන්ගේ භාවනා වැඩෙන තැන් වල හැටියට වේදනාවන් කෙරේ දක්වන ප්‍රතිචාරවල වෙනස්කම් වර්ගයක් තියෙනවා. ඉතින් ඒක කාටත් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතලා මම මෙහෙම කියන්නම්. පරියන්ක භාවනාදී ශරීර වේදනාවක් දැනෙන විට ආධුනිකෙක් නම් ඒ කියන්නේ අද පටන් ගත්ත අද යෝග භාවනා කරන්න පටන් ගත්තා වගේ කෙනෙක් නම් ඒ කියන්නේ හොඳ ආරම්භයක් නෙවෙයි කියන්නේ. පටන් ගන්නකොටම වේදනාව තියෙනවනම් හොඳ ආරම්භයක් නෙවෙයි. යා කරන්න තියෙන වෙලාවට සක්මනට ගිහිල්ලා හොඳට සක්මන් කරලා ඉඳ ගැනීම ප්‍රිය වෙනකන් ඉන්න ඕනේ. ඉඳගෙන ඉන්නකොට සැප දැනනකන් කරගෙන යනවා. නමුත් එහෙම ඉන්නකොට අපි හිතමු එහෙම ඉන්නකොට අපි හිතමු වේදනාවක් දැනෙනවා කියලා. ඉතින් මේ වේදනාව දැනෙනකොට සාමාන්‍යයෙන් කියනවා වාඩි වෙලා විනාඩි 20ක් විතර යනකම් අතර වාඩි වේදනාවක් දැනෙනවා මොකක් හරි විකෘතියක් තියෙනවා. මොකද ඕනම කෙනෙකුට වාඩි වෙලා විනාඩි 10ක් 15ක් ඉඳගෙන ඉන්න පුළුවන්. ඒ නිසා ඉඳගත් ඉඳගෙන විනාඩි 10ක් 15ක් ඇතුළත වේදනාව වෙනවනම් මොකක් හරි කායික ආබාධයක් තුන සාමාන්‍යයෙන් විනාඩි 20ක් විතර ගියාට පස්සේ වේදනාව එන එක නම් කාටත් සාධාරණයි. ඉතින් මේ වේදනාව වෙනකොට තමන්ට වේදනාව ආපු පමණින්ම මොකක්ද කියන්නේ ප්‍රතිචාර ප්‍රතික්‍රියා කරන වෙනුවට වේදනාව තියෙද්දිම කරන මූල කර්මස්ථානේ බලන්න පුළුවන් කියලා බලන්න. වේදනාව කියෙද්දිම මූල කර්මස්ථාන වෙන ආනාපාන කරන කෙනා නම් ආනාපාන පිළිපැටේනවාද? පිම්බි මැකිලෙන් බලගෙන පිම්බි මැකන බැටේනවනම් ඒ කියන්නේ මේ වේදනාව ගණන් නොගෙන යන්න පුළුවන් කියලා. වෙන වචනකින් කියනවනම් දැරිය හැකි වේදනාවක්. එහෙමනම් කරන්න තියෙන්නේ ඒක නොවුන ගාන සලකලා ටිකට මූල කර්මස්ථාන යනවා. එතකොට වෙන්නේ අර පුංචි තිබුණු වේදනාව ටික ටික ටික ටික කිටි කිටි කිටි ටික ගෑවිලා අර මූල කර්මස්ථානේ ඉක්මව. මූල කර්මස්ථානේ පෙරලාගෙන නැගිලා හිටනවා. අන්න එහෙම නැගිලා හිටිනවා නම් ඒ ටික ටික වේදනා නැගලා එනකන් මූල කර්මස්ථානයේ දැනෙන මට්ටමට මේකක් දැනෙනවනම් ඒ තාක් මූල කර්මස්ථානෙම තන දිල කරගෙන යන්නේ. යම් වෙලාවක වේදනාව මූල කර්මස්ථාන ඉස්මතු කරගෙන මූල කර්මස්ථානේ පෙරලාගෙන නැගී හිටියොත් ඒ වෙලාවේදී අර මූල කර්මස්ථානේ බලබලා හිටිය අපි හිතුවොත් නාසිකාග්‍රේ නම් හිත දැනගෙනම හිත එතනින් ගලවලා වේදනාව දැනෙන තැන అలවලා ඒ වේදනාව දිහා බලන්න. ඒ මොකද එතකොට මූල කර්මස්ථානේ බලන්න බෑ වේදනාව බලවත් වෙලා. එතකොට මෙතන තියලා අපි හිතමු දකුණු දණහිසේ වේදනාවක් කියලා වේදනාව කියලා මේ වේදනාවේ ස්වභාවය ඒක කපනවා වගේ එකක්ද පුච්චනවා වගේ එකක්ද අනිනවා වගේ එකක්ද එක තැනකද බොහෝ තැන්වල පැතිරෙනවද දුවන වේදනාවක්ද කියලා හරියට අර මූල කර්මස්ථානයේ උණුසුම සිසිලස කම්පන චංචල ගති බලනවා වගේ වේදනාවේ නැත්නම් ස්වභාවික ලක්ෂණ කියලා ස්වභාවික ලක්ෂණ නිරීක්ෂණය කරනවා ඒ කරන ගමන් ආධුනිකට නම් අමාරුයි අල්ලන්න ඒ වුණාට මේක මේ වේදනාව කියන වචනේ අපි මෙතන පාවිච්චි කරන්නේ දුක් වේදනාවට පාලිය වේදනාව කියලා කියන්නේ විඳීම කියන එකට මට හිතෙනවා මේ ප්‍රශ්නේදී කියන්නේ දුක් වේදනාවට. ඒ වුණා දුක් වේදනාවක් නම් මේක මේ විදිහට වේදනාවේ ස්වභාවික ලක්ෂණ බලාගෙන ඉන්න බැරි විදිහට යටින් මේ වේදනාව කෙරේ තරහක් තියෙනවා. මේක නොවේවා මේක නැති වෙනවා නම් හොඳයි කියන ඒ වේදනාවට තියෙන ද්වේෂය දැක ගන්න පුළුවන් නම් ඒක ආධුනිකයෙකුට ලොකු ජයග්‍රහණයක්. මේ වේදනාවත් මෙනෙහි කරාට විනෙහි කරන්නේ ඒකට අර නොදකින් නොපතන් කියන අදහස. ආන්නේ යකින් වැඩ කරන ද්වේෂය දැක ගන්න පුළුවන් නම් ඒක මේ ආධුනික ගුණ සෑහෙන ජයග්‍රහණයක්. මධ්‍යම ප්‍රමාණයේ යෝගාවචර වුණත් ඒක සෑහෙන ජයග්‍රහණයක්. මොකද මේ නාම ධර්මයක් වෙන වේදනාව ආස්වාද ප්‍රසවාසයේ පිම්බි මැකිලි වගේ නෙමෙයි දෙතාවරම නේ කිරීමක් යනවා. මුලින් සුඛ වේදනාවක් නම් යට යටිපහුව වෙන කැමැත්තක් තියෙනවා. දුක් වේදනාවක් නම් යටිපහුවෙන අකමැත්තක් තියෙනවා. වේදනාව මෙනෙහි කරන ගමන් ඒ යටිපහුවෙන අකමැත්ත කැමැත්ත දැක ගන්න පුළුවන් නම් ඒක ලොකු ජයග්‍රහණයක් කරනවා. ඒ එහෙම බලන්න පුළුවන් කීදී සමානලට වේදනාව එන්නේ එන්නේ තීව්‍ර වෙනවා. එහෙම තීව්‍ර වෙනවා නම් ඉතින් එතකොට අපිට මූල කර්මත්තානේ සාතරයෙන් බලන්නත් බෑ. වේදනාවේ ලක්ෂණ බලන්නත් බෑ. ඒක මේ යට කරගෙන යනවා. එතකොට අපිට සිද්ධ වෙනවා එක්කෝ කකුල දිගෑරලා හරියම නැත්නම් නැගිටලා කියලා ධක්මං කරලා හරි මේකට කායික පිළිතුරක් දෙන්න. ඒ වුණත් එක සැරේ සලෝක සාදාල නැගිටින්න එපයි කියනවා. මේ වේදනාව නිසා මට නැගිටින්න වෙනවයි කියලා නැවතිල යෝගාවචරයක් විදිහට නැගිටලා නැත්නම් කකුල දිගෑරලා ආයසරයක් කකුල දිගෑරලා හදනවා නම් ආයතන මූල කර්මස්ථානට යනවා. නැගිටලා ඥාන සක්මට යනවා. එතකොට යම් ප්‍රමාණයකට සතිය දියුණු කරගෙන පවත්වාගෙන යන අවස්ථාවේදී ඒ භාවනාවේ විනාඩි 20ක් 35ක් අතර කාලය වගේ සාර්ථක යෝගාවචරයෙන් භාවනාවේම මතින වේදනාවක් ඇති ඒ වේදන හිතපු නැති තියෙන. ඒවා නිකන් උසුළු උසුළු කරන වේදනාවක්. නිකන් තීනෙන් බය කරන වේදනාවක් වගේ ඇති. දරන්න පුළුවන් හැබැයි අපේක්ෂා කරගන්න නැති දේවල්. ආන්න එහෙම වෙනකොට මතක තියාගන්න ඕනේ මේක අර මූල කර්මස්ථානයේ සම්බන්ධතාවය තියෙනවා නම් කො නැත්තම් සති ධාරාව දිගට තියෙද්දි එනවනම් බොහෝ විට ඒක භාවනාවෙන් එන එක. ඒකෙන් අදහස් කරන්නේ මේ යෝගාවචරයට පණිවිඩයක් තියෙනවා කියන ටෙලිෆෝන් එකට SMS එකක් ඇවිල්ලා. එතකොට මකන්න යන්නේ. ඒක හොඳට අවබෝධ කරගන්න මේ මොකාටද එන්න හදන්නේ කියලා. එතකොටත් අර වගේ පරීක්ෂා කරලා බලනවා. සමහරවිට බලනකොට එඟ කසන ගති, නලියන ගති, ඇස්කෙවිනි කහනවා, කන කහනවා, උගුර කහනවා, කහින්ද වෙනවා, සත්තු දුවනවා වගේ දැනෙනවා, අතපය ගැස් වෙනවා. ඒ වගේ විලෝපන වගේක් එනවා. මේක අපි සාමාන්‍ය වේදනාවක් කියලා තමයි කියන්නේ. ආන්න ඒක දිහා බලනකොට ඒක නම් හරියටම කියන්න පුළුවන් මේව බලාපොරොත්තු නැති જાති දෙයක් වුණාට ඒ වේදනාව නම් දැරිය හැකි වේදනාවක්. ඒක භාවනාවේ දියුණුවක් දක්වන තරක්. එහෙම නැත්නම් භාවනාවේ ඊගාව අභ්‍යාසපත්‍ය පෙන්නනවා. එතකොට මේ යෝගාචර කලබල වෙන්නේ නැතුව අර එතකොට එතකොට තව ලක්ෂණයක් වශයෙන් කියන්න පුළුවන් අර බලබල හිටපු ආනාපානෙ තුනී වෙලා ගෙවිලා කියලා. සතිය තියෙන බවට සාතික වෙන්න පුළුවන් වෙන්නත් ඕනේ. එයා දැනගන්න ඕනේ මේ ඔක්කොම පේනවල. දවල් එළියේ ලයිට් එක දාලා බලනවා වගේ ඒ බලාපොරොත්තු නැති බලාපොරොත්තු නැති විදෝපන වගේක් වේදනා ස්වරූපේ විඳින් වගේ ගෙනවා. ඒක දිහා හොඳට බලන් ඉන්න එකයි කියන්නේ මේ සතිය යටද සිටින බව සාතික කරගන්න. මට මේක දැක දැක දැන දැන සිද්ධ වෙන්නේ කියලා. ඒව කවදාකවත් කියනවා මේ නොදැරිය හැකි මට්ටමට යන්නේ. හැබැයි මේ මොකද කියන්නේ කම්. ඇයි මේ කරදරේ ඇයි මේක මම විඳවන්නේ කියලා හිතන වෙලාවක් යනවා. මොකද මේක හැම පැත්තෙම අවධානය හොල්ලලා පෙරලා යන්න හදනවා. ඒක ඒක කරන්නේ නිකන් මේ දූවිලි අහුලක් අරගෙන අලු අලු අහුලක් කරන දමල ගන්නවා. අපි දන්නවා අපේ කරා එන්නේ නැහැ. බුස් කල නැගලා එහෙම යා බහැලා යනවා. ආයසරයක් ගහනවා වගේ නිකන් මේ තමගේ දර්ශනපතේට අලු අවුරුකෙන් ගහනවා වගේ නැත්නම් කවුරු හරි අලු අවුරුකෙන් දමල ගහන්න හදනවා වගේ එනවා. ඇවිල්ලා වහයලාගෙන යනවා. හැබැයි ඇඟට වදින්නේ නැහැ. ඒ ඒකනම් ඒක හොයලාට පටලවා ගන්නවා. ඒ වේදනාවේ නම් පණිවිඩයක් තියෙනවා. ඊට පස්සේ ඔය කොයි දක්ෂ යෝගාට මදහත් එක්කනටත් ආධුනිකයරත් කාට නමුත් විනාඩි 45 පැන්නට පස්සේ බොහෝ විට ඇඟ අර තිබුණු සතිය සමාධිය කඩලා නිකන් මේෂ කරෙච්ච එහෙම නැත්නම් මේ හෙම්බත් වෙච්ච හති වැටිච්ච ගතියක් එන්න පටන් ගන්නවා. ඉතින් ඒකාවට පස්සේ ඉන්න පුළුවන්. ආනාපාන ඉන්න පුළුවන්. නමුත් ඒකට ඒකට ප්‍රධාන හේතු වෙන්නේ අර කායික ශක්තිය නැති වීම නිසා චිත්ත ශක්තිය බැහැලා. බැටරි බැහැලා. ඉතින් ඒක අල්ලන්න නම් කරන්න දෙන්නේ ඊට කලින් හොඳට සක්මන් කිරිල්ලෙන් තමයි මේ ඒක ඒකට අවශ්‍ය කරන ශක්තිය ගබඩා කරගෙන යන්නේ. ඒ විදිහට වේදනා විවිධ මට්ටම් තියෙනවා. මේ චේතන වේදනාව ආනාපාන මූල කර්මස්ථානයේ මට්ටමට පල්ලෙහාන මූල ප්‍රමුඛත්වයේදී ආනාපානම බලන්න. සම සම තියෙනවනම් ප්‍රමුඛත්වයේ දීලා ආනාපානය බලන්න. ඊවහගෙන ගියොත් විතරක් ආනාපානය පැත්තක තියලා සිහියෙන් සතිය යුක්තව පැත්තක තියලා මෙතනින් හිත ගලවලා වේදනාව තියෙන තැන කොතන කොහොම එතන දැනගෙන එතන හිත නතර කරලා වේදනාවේ ස්වභාවික ලක්ෂණ බල දෙකයි කරන්න ඕනේ. කරු ස්වාමීන් වහන්සේ පිම්බීම හැකිනේ විදර්ශනා සඳහා පාදක ක්‍රමයක්ද වඩා ඉක්මනින් අවබෝධයට යාමට මේ ක්‍රමය ප්‍රයෝගී වන්නේද වාසියේ කාර්මික අනුශාසනයේ පදවමු. පළවෙනි වාක්‍ය නම් හරි. ඒ කියන්නේ පිම්බීම හැකිනේ භාවනාව තුලින් සමතේ වඩන්න බෑ. ඒක විපස්සනායෙන් පටන් ගන්න විපස්සනා ඉවර වෙන එකක්. ඒක වඩා ඉක්මනින් අවබෝධයට යාමට මේ ක්‍රමය උපදී වන්නේද කියන එක අර වගේ ඍජු උත්තරයක් දෙන්න බෑ. මොකද සමහරෙකුට ආනාපානේ බොහොම මේ විලෝපන අඩු කොහොමද කියන්නේ අතුරු පාරවල් වලට දුවන්නේ නැති භාවනාවක් විදිහට සර්වඥාන්සේ ගුණ ප්‍රකාශ කරලා තියෙනවා. පිම්බි මැකිලින් භාවනාවේදී මේ අර මං කියවර වේදනාව වගේක් එනවා. සමහර අය සංඥා වගේක් කලබල කරනවා. සමහර සංස්කාර වගේක් කලබල කරනවා. ඒවවා ලංකාවේ ඉස්ලාමයේ පිම්බි මැකිලිම හඳුනා දෙන වෙලාවේදී මේව ශාසන විලෝපනයක්, ගැළපෙන්නේ නැති දෙයක් කියලා ඒ විපස්සනා වෙදී මේ පිඹීම හැකිලිමේදී මතුවෙන ක්‍රම වැරදි අරමුණක් නිසා ඇතිවෙච්ච අතුරුඵල කියලා චෝදනා කරා. ඒ වෙලාවේදී ඒ චෝදනා පත්‍රොට මේ ක්‍රමයේ පිළිබඳව මුල්ලච්ච මහසිසාරද ස්වාමීන් වහන්සේ හැම එකටම උත්තර ලිව්වා. උත්තර ලියලා ඒ ටික දැන් මුද්‍රණය වෙලා තියෙන ඉංග්‍රීසි භාෂාවෙන් ඒකෙදි පේන්න තියෙනවා පිම්බීම ඇකිලීම වගේ භාවනා ක්‍රමයකට ගියාම ඒක පූර්ණ කාලීනව කරනවා නම් ස්ටාර්ට් කරව බුල්ඩෝසරේ වගේ තමයි තිබ්බ අල්ලගෙන මේ යන්න පුළුවන් එහාට. ආනාපානේ යතින් බලනකොට කඩ කඩා කරන ක්‍රමයකට ගැළපෙනවා අද නතර කරනවා ටිකක් කරනවා හෙට කරනවා එහෙම මැනුලා බිම්බි මැකිලි එහෙම බෑ ඒක තියෙනවා මේ ඒක නිසා වෙනද මේ ප්‍රශ්නේ මේව අහන්න ඇත්තේ ඉක්මනින් අවබෝධයට යෑමට මේ ක්‍රමයේ උපයෝගවන්නේ කියලා කෙලිම නක් කියන්න බෑ හැබැයි යම් කිසි කෙනෙකුට මේ බිම්බි මැකිලිම කරලා හොඳ කර්මනි භාවයට ආවොත් ඒ පුද්ගලට සියලු වැඩ අතර කරන්න හිතෙනවා මේක ඉවර කරන්න හිතෙනවා මේ තරම මේ ඒකට අරගෙන යන ගතියක් තියෙනවා පිම්බි මැකිලිමේ යෝගාචරත් අරගෙන යන ගමනක් තියෙන්නේ ඒක නිසා ඒක මේ සෙල්ලක්කාරයි ටිකක් එහෙම නැත්නම් ඊලන්දාරි භාවනාවක් කියන්නේ ආනාපානෙ ටිකක් අලතුනා භාවනා ක්‍රමයක් ඔය ටිකක් කරලා බිම තියලා පහුවෙන්දයි ඉතේ අරගෙන එහෙම යන්න පුළුවන් ගතියක් තියෙනවා. මේ මම දෙන නිදර්ශනයක් අර්ථකථනයක් මම මේ කියන්නේ. ඉතින් ඒක නිසා මේ නේවාසික භාවනා කරන තැන්වලදී පිම්බීම ඇකිලිම ඒ වාසිය ගන්න. ඒවලු ගෙදර දොර ඉඳලි කරන්නේ කරනකොට එච්චර දෙකම කරන්න බෑ පිම්බීම ඇකිලිය. මොකද ඒක අල්ලගත්තොත් ඒ නැගිටලා ආවොත් සියලුවට බහා තබලා අරගෙන යන මනුස්සයර ප්‍රතිඵල වෙනවා. ආනාපානෙ වෙන ආනාපානෙ ටිකක් නතර කරගෙන නතර කරනත් යන්න පුළුවන් කතියක් පේන තියෙනවා. ඒක ප්‍රශ්නේ භාවනා කරන විට ශ්වසනය නොදැනී ගිය අවස්ථාවේදී ශරීර වේදනා තදබව ආදී නොදැනෙන විට බාහිර ශබ්දද නැත්නම් මෙනෙහි කරන්නේ කොමක්ද ශරීර ආසනයේ හෝ බිම ස්පර්ශ වන බව යාන්ත්‍රමින් දැනේ. දිගට මෙය මෙනෙහි කළ යුතුද නැත්නම් එවිට කුමක් මෙනෙහි කළ යුතුද මේ වෙලාවේදී බලන්න මෙනෙහි නොකර ඉන්න පුළුවන් හැකියාව බලන්න එච්චර. මොනම දෙයක් මෙනෙහි කරත් සතිය පැවැත්මක් තියෙනවා. සමාධිය පැවැත්මක් තියෙනවා. තමන්ට තේරෙනවා මැරිලා නැහැ කියලා. තමන්ට තේරෙනවා නිින්ද කියලා නැහැ කියලා. තමන්ට තේරෙනවා ක්ලාන්ත වෙලා නැහැ කියලා. අන්න ඒක විතර දැනගෙන ඉන්නවා. යම් කිසි කෙනෙකුට මෙනෙහි කිරීමට එළවමක් තියෙනවා. නොකර බෑයි කියලා හිතනවනම් දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරන නැත්නම් ඉන්නවා ඉන්නවා කියලා මෙනෙහි කරනවා. දැනෙන්නේ මොකද්ද? නිින්ද කියලා නැති බව දන්නවා. ක්ලාන්ත වෙලා නැති බව දන්නවා. සීමුර්ජා වෙලා නැති බව දන්නවා. නැත්තම් ඉන්නවයි කියන භවය මේ මැරිලා නැහැ. මේ භවයේ පවතිනවා මොනම ක්‍රියාකාරකමක්වත් නැහැ. නමුත් විඥාන ස්රෝතයේ විඥාන පැවැත්ම තියෙනවා. ඒක නිසා ඒක දැනෙනවා දැනෙන්න නැත ඉන්නවා ඉන්නවා කියලා මෙනෙහි කරා. මේත් නැත්තම් ප්‍රශ්නයක් නැහැ. මොනම දෙයක්වත් මෙනෙහි කරන්නේ නැතුව නිකන් හරියට සනගලේ උඩ කියලා අහසේ හිටලා තියෙනවා. දැන් ගස්සන්න ඕනෙත් නැහැ. ඔහේ රැලිකකා රැලිකකා කියෝ. ආයෙ නැති තියෙන එක ඊතර තියෙන බව දන්න එක විතරයි මේ ප්‍රයත්න කරන්න ඕනේ. මේකට කියනවා ප්‍රයෝග පරිපටි ප්‍රතිපසම්බනේ කියලා සියලු ප්‍රයත්නයන් අතහැරලා ඔහෙන් තියෙන්න අරින්න පුළුවන් හොඳ අවස්ථාවක්. ඒක නිසා මෙතනදී මෙනෙහි නොකර සිටීමට යමක් නොකර සිටීමට චේතනා පහළ නොකිරීමට ප්‍රාර්ථනා පහළ නොකිරීමට ජීවිතය ඉස්සල්ලාමතාවට ප්‍රාර්ථනාවක් ගන්න. ප්‍රාර්ථනා කටි කරනවද කිසිම දෙයක් ඇඟිලි ගහන්න යන්නේ කිසිම ප්‍රාර්ථනාවක් නැහැ කිසිම මෙනෙහි කිරීමක් නැහැ කිසිම සංස්කාරයක් නැහැ කිසිම චේතනාවක් නැහැ මොකද වෙන්නේ කියලා. ඒක අපි කියන්නේ ලෝකේ තියෙන භයානකම ප්‍රාර්ථනාව කියන්නේ. ආය ප්‍රාර්ථනාවක් නැති වේවා කියලා ප්‍රාර්ථනා. ඒක කිසිම ප්‍රාර්ථනාවක් නොවේවා කිසිම මෙනෙහි කිරීමක් නොවේවා කිසිම මෙහෙයීමක් නොවේවා කිසිම මොනක්වත් ඕනේ එහෙම යන්න. ඉතින් ඒක ටිකක් සෙල්ලක්කාර වැඩක්. ගෞරවණීය ස්වාමීන් වහන්සේ මේ මොහොතේ මේ පැත්තේ විද්‍යාවේ පාළි ඒක ඇත්තටම මේ පාළි වාක්‍යය සඳහන් කරන්නේ ප්‍රයෝග ප්‍රතිපස්සම්බනේ කියලා ප්‍රයෝග සංසිඳලීම. ඒක ඇත්තටම සඳහන් කරන්නේ උත්කෘෂ්ඨ මට්ටමින් මාර්ගඵලයක් ලැබලා සමාපත්තියට සමාදේ වෙනවා. ධානයක් ලැබලා ධාන සමාපත්තියේ ඉන්න වෙලාව මොකක්වත් කරන්නේ නැහැ. මාර්ගඵලයක් ලැබලා ඵලය බිඳු විචිනායේ සමාපත්තියද නැහැ. ඒකට කියනවා ප්‍රයෝග ප්‍රතිපස්සම්බනේ කියලා. ඒකට පුරුද්දක් වෙන්න දෙයක් කරනවා යමක් නොකර සිටීමේ හැකියාව පාඩ. මොනම දෙයක් පිටිපස්සෙන් සබායන්නේ නැහැ, එලවන්නේ නැහැ. බලනවා නිකන් මේ බයිසිකලක පදන හැන්ඩල් එක අතහැරලා. ඒක මම හිතනවා ටිකක් තේරෙන නිදර්ශනයක් කියලා. එතකොට පුරුදු වෙන වෙලාවට බෑ ඒ සෙල්ලම කරන්න. පුරුදු වෙලා අපි යකඩේ අල්ලන්නේ යකඩේටත් ඇරිය හයියේ. බයිසිකල් එක අල්ලන්නේ පුරුදු වෙන කාලේ හරන්නවත් බැරි වෙන විදියට. නමුත් හොඳට බයිසිකලේ පුරුදු වුණාට පස්සේ පුළුවන් එක හතක් අතහැරලා යන්න. ඊට පස්සේ වෙලාවක පුළුවන් අත් දෙකම තැල්ලා යන ඊට පස්සේ ඕනේ නම් අත් දෙක තැල්ලා බයිසිකලේ හරවන්න පුළුවන් එහාට මෙහාට නැමිලා. බයිසිකල් සර්කස් කරන කට්ටිය පෙන්නන්නේ. ආන් මේ වගේ එතකොට ඒක බයිසිකල් පදිනකට වැඩිය දක්ෂ වැඩක් තමයි හැන්ඩල් එක අතහැරලා යන්නේ. මේකෙදිත් අතහැරලා යන්න පුළුවන් හැකියාව ගන්න එකයි මේ කරන්නේ තියෙන්නේ. චිත්තානුපස්සනා ධම්මානුපස්සනා පැහැදිලි කර දෙන්න මැනවි. අපි ඉල්ලා හිටන මේ වගේ මූලධර්ම ප්‍රශ්න ප්‍රශ්නාවලියට දාන්න එපා. මොකද දේශනාවලියක් මම ගෙනියනවා මම හිතන දේ කියන්නේ. ප්‍රායෝගික ප්‍රශ්න තියෙනවා නම් අහන්න. භාවනා කරගෙන යනකොට ප්‍රායෝගික ප්‍රශ්න නැත්තම් මේක ඉවරයක් කරන්න වෙන්නේ නැහැ. මොකක් හරි පොතක දැකපු එකක් ඉතින් ලියලා දාන මේක විතර කරන්න. එතකොට ඒ මනසට පොරොද නැති අනික් කට්ටිය ගොළුව කරකොලත් ඇරියක්. ධර්ම සාකච්ඡාව මූල ධර්ම සඳහා ගන්න එපා. ඒක තමන්ට අදාළ භාවනාදී මතන ගැටලුවක්. එනතම මේක කොතනදීද තමන්ගේ ජීවිතේට සම්බන්ධ වෙන්නේ කිව්වොත් මම ප්‍රශ්න කවදාකවත් අතාරින්නේ නැහැ. ඒත් නිකන් කොහේ හරි වචනයක් දාලා මේක විස්තර කරලා දෙන්න කිව්වම මම දැන් කට්ට වෙලා වෙට්ට පිටතල වෙලා ධර්ම සාකච්ඡා කරනවා. ගන්නම්ම ගන්න ප්‍රශ්න පිටින් විසිකලා නිකන්. සක්මන් භාවනාදී වම දකුණ හෝ ඔසෝන තමන ආදී වශයෙන් වචනම යොදා මෙනෙහි කළ යුතුද පාදයේ එසවීම ඉදිරියට ගෙන යාම හා පාදයේ තැබීමේදී දැනෙන ස්පර්ශය යන සිටවීම වචන නැතුව බැලීම වඩා සුදුසු ඇඟීමේ පිළිබඳ ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. මේකදී සාමාන්‍යයෙන් ඇත්ත කියනවා ඉස්සල්ලා මෙනේ කරලා පුරුදු කරන්නේ කියලා. උදාහරණයක් වශයෙන් කියනවා නම් පොඩි ළමයින්ට අකුරු ගන්නකොට කළු ලෑලි අකුරු ලියලා ඒකට අඩිකෝදුව තියලා ඒ ළමයින්ට කියනවා ටීචර්ත් එක්ක කියන්න කියලා. අයනු ආයනු අල්මයනු ආදි වශයෙන් කියන ළමයට සද්දේ රූපේ දෙකක වදිනකොට අර හිතේ රඳා හිටන වැඩි. ඒ නිසා ආධුනික පන්ති වල පටන් ගන්න ගන්නකොට ළමයට හඳුන්වා දෙන වෙලාවේදී සංඥාව තහවුරු කිරීමට ගන්න මේකට කියනවා තීර සංඥාව. සංඥාව ස්ථිර කරන්න ඒ සද්ද කරන්න කියනවා. ඒ වගේම මේ සින්දුවක් පුරුදු වෙන වෙලාවක එහෙම ඔක්කොම එක තුළ එකට ගායනා කරලා තමයි පුරු කරගන්නේ. ඒ නිසා මුලදී සද්දයක් ඇතුව කරනවා. ඊට පස්සේ ඒ කෘත්‍ය වෙනවනම් ඒ සද්ද නොකර කරන්න පුළුවන්. ඒ අපේ ගෙදර පුංචි කාලේ ඉන්න වෙලාවේ අපේ අපච්චිගේ අයියා එක වුණා බොහොම 1899 ඉපදිච්ච එක. එයා සෑහෙන වයස් කාලේ. ඉස්කෝලේ ගිහලා නැහැ උන්ට පොඩි උන්ට හරි ආදරේ. උන්ද ළඟට ගිහිල්ලා පොත් කියවන්න නැන්ද? පොත් කියවන කියලා කියන්නේ ඒක යාකට ඇහෙන්නේ කියවන හරි ආසයි පත්‍ර කියවන්නේ. ඉතින් අපි කරන්නේ ඉස්කෝලේ ඒව කියවනවා. ඒ සමහර වෙලාවකට අපි පොත දිහා බලන කියවනකොට බණින හොඳටම බයින. එහෙම හරියනකොට සද්ද කරලා කියවපන්. ඕක මේ ඇත්ත එක බලන හිටියට හරියනවද වැරදිනවද කියලා මම දැනගන්නේ කොහොමද කියලා පෙන්වන්න බෑ පොත දිහා බලන්නේ. දන්නේ එකම ක්‍රමයයි සත්‍ය කරලා කියවන ක්‍රමය විතරමයි. ඒ නිසා යා කියන ඉගෙන ගන්න නම් සත්‍ය කරලා කියන්නේ ඉගෙන ගන්න. ඉතින් අපිට අපේ ගෙදර හතර දෙනෙක් ඉන්නවා. ඒක එක එක නසද්ද කරන්න ගත්තොත් ඕක කරන්නත් බැරි නිසා පොත දිහා බලනකොට ඉඳගන්න තියෙනවා. ඒ පැරණි ක්‍රමේ පැරණි ක්‍රමේ හැමදේම කටපාඩම් කරනවා. ඒ කටපාඩම් කරනකොට මතකයේ තහවුරු කිරීම සඳහා මෙනෙහි කිරීම ශබ්ද නගමින් කරනවා. පුරුදුනාට පස්සේ කෘත්‍ය සම්පාදනය වුණාට පස්සේ ඕනනම් මෙනෙහි කරන්න නැතුව කරන්න බෑ. හැබැයි මතක තියාගන්න මෙනෙහි කිරීමේ ක්‍රමය නැවත ප්‍රයෝජන ගන්න වෙන නිසා 100 100ක් අයින් කරන්න එපා. මොකද හිත සමානතාවට ඒ දිගේ ගිහිල්ලා හිතුවක්කාර වෙලා වෙන අංශවල වලට දාලා නන්නත්තර වෙනවා. එතකොට ආයෙ මෙනෙහි කරලා යා ගන්න ඕනේ. ඒ නිසා මෙනෙහි කිරීම පැත්තක තියෙනවා. අවශ්‍ය වෙලාවට ප්‍රයෝජන ගන්න. නමුත් නිතරම පාවිච්චි කළ යුතු නෑ. පාවිච්චි කළ යුතු කියලා නියමයක් නෑ. පුතත්න මනසක් ඇති අප විසින් निराකරණය කරගත යුතු ප්‍රශ්න කීපයක්ම තියෙනවා. සක්මන් භාවනාවේ ඊදී සිටියේදී නීවරණ පහ වීම පළමුණ සමාධිය. මේ පළමුණ සමාධිය කියන සම්මත වචනයක් නැහැ. ඒක මොකක්ද කියලා අර්ථකථනයක් දෙනවනම් මේ ප්‍රශ්නට උත්තර දෙන්න පුළුවන් සක්මන් භාවනාවේ ඊදී සිටියේදී නීවරණ පහ වීම පළමුණ සමාධියද කියලා තියෙනවා. ඒක ඒ පළමුණ කියන වචනේ සාමාන්‍යයෙන් මේ තාක්ෂණික වචනයක් නෙවෙයි නිසා මොකක්ද ඒකේ අර්ථය තේරෙන්නේ සමාධියෙන් පිරිසිදු සිත ධර්මයට අනුව විතක්ක ਵਿਚාරයේ මෙහෙවීමෙන්ද ධම්මස පහළ වූයේ සමාධියෙන් පිරිසිදු හිත ධර්මයට අනුව විතක්ක ਵਿਚාරය යේ මෙහෙවීමෙන්ද ධම්මස පහළ වූයේ ඇත්තටම විතක්ක ਵਿਚාර දෙක ඊ타ත්ම ඕලාරික මූලික ප්‍රයෝජන ගන්න මේ චෛසික දෙකක් ඒ චෛතසික දෙකේ විතක්කය කියලා කියන්නේ එච්චර ඥාණයට සම්බන්ධ වෙච්ච එකක් නෙවෙයි ඒක සීලයටයි ටිකක් සම්බන්ධ වෙන්නේ. විචාරය කියලා කියන්නේ ඥාන ගතික චෛතසිකය. විමසුන් නෝන තියෙනවා. නමුත් මේ විමසුන් නෝන සසංඛාරිකව කරනට වඩා අසංඛාරිකව එනකොට තමයි ඥානෙ පහළ වෙන්නේ. විමසන තාක්කල් තේරෙන්නේ ලාමක දෙයක්. ඒ විමසීම අනුව කවදාද විමසීමෙන් තොරව ඉබේම පහළ වෙන එක තමයි අසංස්කාරකව පහළ වෙන ඥානය තමයි මට උරුම දෙන්නේ. අර කඩලා ගත්ත එක, අර මිරිකලා ගත්ත එක, අර උදුරලා ගත්ත එක. ඉතින් ඒකෙන් අපි දිශාව යොමු කරලා දුන්නට අසංස්කාරකව බහන ਵਿਚාරයෙන් තමයි නැත්නම් විමර්ශන බුද්ධියෙන් තමයි එහෙම නැත්නම් ධම්ම විචෙන් තමයි කාරණාව සිද්ධ වෙන්නේ. සාධක ක්‍රියා සාධනෙ සිද්ධ වෙන්නේ. ඒ නිසා විතක්ක ਵਿਚාර දෙක ඒක සඳහා එල්ලයක් පෙන්ලා දුන්නට ඒ එල්ලේ ඒ මෙහෙයුම ඒ උපකරණ නැතුව විතක්ක ਵਿਚාර දෙකෙන් තොර වෙලා එන සමාධිය කියනවා නම් අපේ ද්විතීය ධ්‍යාන සමාධිය විතක්ක විචාර කරන පළවෙනි ධ්‍යානයේ සමාධිය දෙවෙනි ධ්‍යානයේ සමාධිය ඊට වඩා උග්‍රයි එතකොට පෙනීම ඊට වඩා ගැඹුරුයි ඒකට විපස්සනා ඥාන ගැන බලනකොට සම්මසන ඥාන දක්වා විතක්ක ਵਿਚාර වැඩ කරනවා ඊට පස්සේ බලවත් උදයම්බේ ඥානයටවත් යන්න නම් විතක් විචාර හැලෙන්න ඕන. විතක් විචාර ක්‍රියාත්මක වෙන තාක් ඉල්ලලා ගන්න දෙයක් තියෙනවා. උදුරලා ගන්න දෙයක් තියෙනවා. මිරිකලා ගන්න දෙයක් තියෙනවා. තමගේ පින මේරුවා නම් පසුබිම් සාධක හරින ඒ විනුවට ඉල්ලන්නේ නැතුව ඉන්න පටන් ගන්නවා. ඒක තමයි නියම අපේ පිනට පහළ වෙච්ච එක උරුමෙට එන එක ඒක ධර්ම විතක්ක ਵਿਚාර දෙකෙන් තොර ගතිය තමයි ඒක තියෙන විශේෂත්වය. ඒකට නා ඒකට දාහම ඇස කියලා කියන්නේ නැහැ. නමුත් මෙතන අදහස් කරන සමාහිතෝ භික්ඛවේ යථාභූතං ඥානාති පස්සති කියන විදිහට ඇති ඇටි දැක ගැනීම පටන් අරගන්නේ ප්‍රයත්න නොකරන වෙලාව. වෙන විදිහට කියනවා නම් කියන්නේ භාවනා කරන තාක්කල් භාවනා වෙන්නේ නැහැ. පුරුද්දට භාවනා විද්ධ වෙන්නේ භාවනා නොකරන වෙලාවේ තමයි. යමක් නොකර ඉන්න වෙලාවේ තමයි අර ඔක්කොම ආනාපාන සංසිල යමක් නොකර ඉන්න වෙලාවේ තමයි භාවනා සිද්ධ වෙන්නේ. එතකන් අපි කරන්නේ භාවනාවට අවශ්‍ය කරන විදිහේ මෙහෙයුමක් කරන් දීලා බයිසිකල් එක හයියෙන් අල්ලගෙන පැදලා පැදලා පැදලා හැන්ඩල් එක ඇල්ලුවත් එකයි නැතත් එකයි කියපු දවස තමයි අපි නියම සයික්ලිස් කෙනෙක් වෙන්නේ බයිසිකල් කාරෙක් වෙන්නේ. ඒ වගේ භාවනාව කියන එක කරලා ගන්න එකක් නෙවෙයි කරන්නේ නොකර යෑමට අවශ්‍ය කරන බය නැති කරන්නේ. ආත්ම විශ්වාසය ඇති කරන්න. ඒ ගැම්ම ආවට පස්සේ එතනින් පස්සේ තමයි නියම ධර්ම අවබෝධය සිදු වෙන්නේ. නිසා මේ මේ කියන කතා ගැළපෙන විපස්සනාට විතරයි. ධම්මචක්ක පහළ වීමද සෝතාපට්ඨ මාර්ගයේ පාදා ගැනීම කියන්නේ. ඔයක තමයි සාමාන්‍ය සම්මත හැටියට. ඵලලාභයේ සිද්ධවන්නේ කෙසේද? අහලා තියෙන ප්‍රශ්න විස ව්‍යාකරණ වැදගත්මක් නෑ. මොකද ඵලලාභය කියන්නේ සිද්ධ වෙන දෙයක්. සිද්ධ කරන දෙයක් නෙවෙයි මාර්ග ඥානෙ හම්බෙච්චහම ඒත් එක්කම ලැබෙන දෙයක් ඒක නිසා ඒක පිළිබඳව දැනගෙන හිටියා හෝ නොහිටියා හෝ ඵල ඥානයට සම්බන්ධයක් නැහැ ඒක දැනගෙන හිටියන්නේ නැතුවයි කියලා දෙයක් නැහැ මාර්ග ඥානෙ හම්බුනොත් ඵල ඥානෙ හම්බ වෙනවා ඒකට කියනවා මේ ශක්‍ර දේවේන්ද්‍රය ආවනික වීරු කතාවක් ශක්‍ර දේවේන්ද්‍රයා සතු ඔක්කොම ගෙනලා එක එකාට යාගේ දඩයන් හොයාගන්න ක්‍රමය කියලා දුන්නා ඉතින් මේ මී අර කිවලු ආරකන කාලා ජීවත් වෙන්න දත් දුන්නාලු. දුන්නාට පස්සේ අන්තිම මතුරුව ගියාට පස්සේ කිවලු උඹට කටුවයි මිටිය දෙක හම්බ වෙනවා විදපන් කියලා. ඉතින්ලා සැට්ට බල්ලකොට මිනිහට කටුව හම්බෙලා තියනලු මිටිය නැති. ඉතින් ආයෙ කම්ප්ලේන් එකක් දාලා කිවලු ධක්කතේ වෙන්නට මගේ උරුමේ හැටියට මට හම්බ වෙන කටුවම ගියයි කටුව විතරයි හම්බ වෙන්නේ. ඊට පස්සේ කටුව තියෙනකොට මිටියෙන් වදී කියලා. ඒ ඒ තට්ටු වෙන එක නිකම්ම වෙනවා මధుර ඇවිල්ලා කටුව තියනවා. උකට තමයි දෙන සෙට් එක තමයි කටුවයි. මිෂාගේ මාර්ග ප්‍රඥානදී මාර්ගයේ හම්බ වෙනකොට ඵලයේ ඒ උරුමෙටම හම්බ වෙන නිසා අපිට ප්‍රශ්න සාකච්ඡා කරලා වෙලා ගත කරන දෙයක් ඇත්තේ නැහැ. ඉතින් එච්චරයි ලිඛිත ප්‍රශ්න තියෙනවා. එතකොට මේ කොලේ කියපු කට්ටිය කියනවාද මේ ඒක පිළිපදව සුද්ධ කරගත්තොත් හොඳයි කියලා. දැන් පටන් මොනකෙ පටන් ගත්ත කෙනෙක් වශයෙන් ඒ කොලේ අංග සම්පූර්ණයිද නැත්නම් ඒ කියනකොට තව ඉතුරු වෙච්ච හිතේ දැනගත්තොත් හොඳයි කියලා සැක තියෙනවා. ඒ කියන්නේ හොඳයි. ඒ කියන්නේ ප්‍රශ්නයක් නැහැ. කොහමද අපිට කියනවාදී ජීවපමණ කාලයක් කරගෙන තියෙන්නේ අපි සරස්මේ හැටියට අපිට තියෙන පැයක පමණ තව අතීතේ කාලයක් ඒක නිසා මේ සුදුසු වෙලාවට සුදුසු ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්නයි කියලා මම නැවත මතක් කිරීමක් කරනවා කරුණු සාමිහස සරත් පාස්කාර කලබුෂණයකදී මහසේ කියන්නේ අපි දැන් ආශක්වා සතිය අවස්ථා හතක් තියෙනවා. මට එකක් දෙයක් කිව්වොත් මතක් වෙයි. ඒක මතක තියෙන හතරෙන් එකක් දෙයක් හරි මතකද මොන හරි වචන ටිකක්. සාමාන්‍යයෙන් රටමින් සූත්‍රයේදී ධාරදස්සන සූත්‍රයේ ගැන අපිට කියන දේ තමයි ප්‍රකාශ කළේ උපහාසයේ තියෙන මේ සංකාරෝපේක්ෂා තත්ත්වයේදී සතිය නැති වෙන අධිපතිෙන්නේ නැහැ. ඒක මාස්ටර්කෙම අවශ්‍ය වෙන්නේ කියලා ඊපස්සේ සතියේ අවස්ථා හතරම අවබෝධ වෙන අවස්ථාවේදී. එනට ඒ හතර පිළිබඳ ඉගියක් නැහැ මොකක්වත්. මට මතක් වෙන්නේ හිතෙන ඒ කියනකොට මතක් වෙන්නේ මෙහෙමයි ඉලක්කම කෝක වෙතත් සතිපට්ඨානයේ සතිපට්ඨානයේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම කියනකොට ධර්ම කොටස 37ක් ගැන කතා කරනවා. ඉස්සතාම සතර සතිපට්ඨානේ සතර සම්මප්පදන් වීර්ය සතර ඍද්ධිපාද පංච බල පච්චේ පංචේන්ද්‍රි පංච බල සත්බොජ්ජංග සහ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන. ඉතින් ඒකේ සතිය විතරක් අටබලක සඳහන් වෙනවා. මේ සමහර විටක එකම තමයි පේන්න තියෙනවා මේ එකක මට්ටමට ඇවිල්ලා එයා ඒක ඔසෝලා කරනවා ඊගා මට්ටමට. ඒක තව ටිකක් ඔසෝලා කරනවා ගිහිල්ලා ගිහිල්ලා තමයි මාර්ගාංග සතියේදී තමයි නැත්නම් සම්මා සති කියන එකේදී තමයි මාර්ග ඥානයට ඔක්කොම පෙළගැහෙන්නේ. ඒ නිසා ඒ අතරමැදදී සතිපට්ඨාන සතිය, ඉන්ද්‍රිය සතිය, බල සතිය, බොජ්ජංග සතිය සහ මාර්ගාංග සතිය කියලා ওই සති අවස්ථා පහක් තියෙනවා. ඒව ඇත්තටම එච්චරම හරියට එක එක එක එකෙන් පැහැදිලි වෙන් කිරීමක් කරන්න බෑ සතියම තමයි. නමුත් දල වශයෙන් කියන්න පුළුවන් සතිපට්ඨාන සතියදී සතිස්පෝතිපාක්ෂික ධර්ම ඉදිරිපත් කිරීමේ සතිපට්ඨාන සතියදී අපි ඉස්සල්ලාම ඉගෙන ගන්නවා මේ සතිය කියන්නේ මොකද්ද? ඒක ශ්‍රද්ධාවෙන්, වීර්යයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් වෙන් වෙන්නේ කොහොමද කියලා. එහෙම නැත්නම් වෙන විදිහකට කියනවා නම් ඉස්සල්ලාම වතාවට ජීවිතේ ඒ වැඩි හේතු සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන චෛතසිකවල වදාත්ම වැදගත් වූ මුල් තැනදී යුත් වූ චෛතසිකේ සතිය කියලා පිළිගැනීම තමයි සතිපට්ඨානය කියන්නේ. වෙන විදිහකට කියනවා නම් අපි සාමාන්‍ය ආගමික ධර්මික ජීවිත ගත කරනකොට අපි බොහෝ විට සද්ධාව ඉස්සර කරගෙන යනවා. ඒක සද්ධාව එකතන කරගෙන චෛතසිකයක්. වීර්යය ඉදිරිපත් කරගෙනත් අපි යනවා. එතකොටත් ඒක එකතන කරගෙන සතිය නෑ සතිය අනන්තය දක්වාම යන චෛතසිකයක්. අපි දන්නේම නෑ සමහරවිට. අපි කියන කඳුරන්නේ නෑ දැකලත් නෑ ඒක මේ තරම් ජීවිතේට සම්බන්ධ බවක් බුදුහාමුදුර මේකට ඉච්චර ගරු කර බවක් මතකවත් නෑ අපට. ඊළඟ ප්‍රඥා සමාධිය අපි අගය කරන ප්‍රඥාව අගය කරනවා. සතිපට්ඨාන භාවනාදී අපි කරන්නේ අර හතරට වඩා සද්ධා විරිය සමාධි ප්‍රඥා හතරට වඩා සත පරිමුඛං සතින් උපට්ඨපෙත්තා. සතිය පෙරමුණේ තබා ගැනීම කියන මේ පෙළ ගැස්ම හරි ගැසලා දෙන්න තමයි සතිපට්ඨාන සතිය කියන්නේ. ඒ නිසා වෙන විදිහට කියනවා නම් සතියට ගිහිල්ලා වැඳලා කියනවා මේ සභාවේ සභාපතිකම ගන්නේ. යාගේ කැමැත්තක් නැහැ අපේක්ෂකයෙක් වගේ ඉදිරිපත් වෙන්න මොකද එයා සමාජශීලී කෙනෙක් නෙවෙයි. පැත්තකට වෙලා විවේකී වෙන්න කැමති කෙනෙක්. නමුත් අනික ඔක්කොම අන් ඇවිල්ලා අවුල් කරන සමචි. එනිසා බණාන හිත හොඳ දරු කටයුතු කෙනෙක් කියලා කියනවා. ඔබතුමා තමයි මේකට සුදුසා. ඔබතුමා ගිහිල්ලා මේකේ මෙහෙවීම කරන්නයි කියලා. එතකොට එම් කිවර සත්‍ය බාර ගන්න කැමතිත් නැහැ. යම් වෙලාවක සත්‍ය මේ යෝජනාව බාර අරගෙන යා පෙරමුණට ගිහිල්ලා වැඩ බාර ගන්න වෙලාව තමයි සතිපට්ඨාන සතිය කියන්නේ. ඊට පස්සේ ඉන්ද්‍රිය සතිය වුණාට පස්සේ අනිකුත් ඔක්කොටම වැඩිය යා ප්‍රකට වෙලා නායකත්වයකට පුහුණුවක් ලබනවා. ශ්‍රද්ධාව වැඩි වෙච්චාම සමාධියත් ප්‍රඥාවත් එක්ක සමබර කරලා ඒ දෙන තලාව වල සම්බන්ධ කරනවා. වීර්ය වැඩි වෙච්චාම සමාධියත් එක්ක සමබර කරලා සමාධි වෙච්චාම වීර්යයත් එක්ක සමබර කරලා එයා කියනවා ওই දෙන්නගෙන් වැඩක් ගන්න ওই දෙන්න එකනට එක තකට තක හිටින්න ඕනේ. එහෙම කෙනා පැනලා යන්න හදනවා. වීර්ය පැනලා ගියොත් ඇවිස්සෙනවා. ඒක සමාධිය පැනනකොට නිදිමත යනවා. මෙන්න මේකට කියනවා සතිය ඉන්ද්‍රිය භව ගන්නවා. ඉන්ද්‍රිය කියලා කියන්නේ ඉන්ද්‍ර කියන්නේ දෙවියන් අතර නායකයා. නිසා ඉන්ද්‍ර කියන වචනේ තමයි ඉන්ද්‍රිය වචනේ ඇවිල්ලා තියෙන්නේ නායකත්වය පුරුදු කරනවා. මේ සතිය කියන්නේ බොහොමත්ම මේ ලැජ්ජාශීලී ඉදිරිපැත්තට චෛසිකක් නෙවෙයි. එයා ඒ නිසා කිසි කෙනෙක් තලාව බන්නේ නැහැ. එයා කරන්නේ එයා සත්‍යයේ මේ උදාහරණයක් වශයෙන් සද්ධා වැඩි වෙනකොට එයා යාර කතා කරලා කියන ඔයා ගිහිලා ප්‍රඥාවත් එක්ක පොඩ්ඩක් දෙන්න සමබර වෙන්න. ප්‍රඥාව වැඩි වෙනකොට කියනවා ගිහිලා කරුණා කරලා ওই දෙන්න මෙහෙම වෙන්න ඕනේ මට තියෙන කෘත්‍ය මෙච්චරයි. ওই දෙන්නගේ වැඩක් ගන්න පුළුවන්න්නේ සමබර වෙච්ච වෙලාවේ කියලා. වීර්යය සත්‍ය සමාධිය දෙක සම්බර කරගන්න. අන්න එහෙම කරගෙන කරන යනකොට සත්‍ය ඉන්ද්‍රියකමට එන්න පටන් ගන්නවා. නායකත්ව ගුණයක් ලබනවා. ඊට පස්සේ මේ කටයුත්තේදී සද්ධා සද්ධාට වැඩිය වීර්යයට වැඩිය සමාධියට වැඩිය ප්‍රඥාවට වැඩිය සත්‍ය ගහන ගහන එක හරියන වෙලාවක් එන්න පටන් ගන්නවා. වෙන විදිහ කියනවා ඉඳගෙන ඉන්නකොට නෙමෙයි සක්මනේදීත් හරියන. එදින්දා වැඩවලත් පැතිරෙන්න පටන් ගන්නවා. එහෙන් පැතිරෙන්න පටන් ගත්තාම අසතියෙන් කරන පාපක්‍රියා තියෙනවනේ. දැන හෝ නොදැන අන්න යුව කරනකොට යම් ප්‍රමාණයක අවදියක් එන්න පටන් ගන්නවා. මම මේ කරන්නේ නොකල යුතු වැඩක්. ඒ නොකල යුතු වැඩේ තවදි යම් අවදියකින් කරන්න පටන් ගන්නවා. සමහර වෙලාවට ඒකට පශ්චාත්තාපලා හිත වැටෙනවා. වැටුණාට පස්සේ බල මට්ටමට යනකොට සතිය ඉගෙන ගන්නවා මගේ දැන් නායකත්වයේ යනකොට වැටුණයි කියලා මගේ මම පෞරුෂත්වයේ විදෙලා ගත්තොත් තාත්‍යත්මේ කඩලා යනවා. නිසා වැටුණට හිත මන්දෝත්සාහය නොකර ගැනීමේ පමා වුණයි කියලා හිත සලා ගන්න නැතුව යන්න ඕනේ කියන පාඩම හම්බ වෙනවා බලයේ කොබන්පත් වෙනවා. පමාදීන කම්පතිටි කම්පිත බව නැති කරගෙන දරාගෙන කාගෙන මේ ඉදිරියට යන්න ඕන ශක්තිය ඒක නායකත්ව පුහුණුවකින්ම හම්බ වෙන සාර්ථක නායකත්වය විතරයි ඒක එන්නේ. සාර්ථක නායකත්වය කියලා කියන්නේ නායකත්වය වැරදි නැහැ කියන එක නෙමෙයි. එයා වැරදිච්ච ගමන්ම ඒක මේ සකස් කරගැනීමේ කටයුත්ත කරනවා හිත වට ගන්න මේ ඉංග්‍රීසි කියන්නේ මොරල් එක බස්ස ගන්න. අදිෂ්ඨාන ශක්තිය බස්ස ගන්න අනික් අතේ නායකත්වය දෙනවා පිළිච්ච ගතිය මෙහෙම ඉන්නේ. එතකොට ඒක බල තත්ත්වයටපත් වෙනවා. බොජ්ජංගයට යනකොට සත්‍ය තමා තමා වශයෙන් හඳුනා ගැනීමේ ලක්ෂණ පහල කරගන්න. මෙන්න මේක තමයි සතියේ ලක්ෂණය, මේක තමයි රසය, මේක තමයි පදත්තානේ, මේක තමයි මේ ආසන්න කාරණාව කියලා අනන්‍යතාවය කියලා මේකට කියන්නේ. අනන්‍යතාවය හොඳට තේරුම් අරගන්නවා සතියේ තියෙන කොට හිත මෙහෙමයි නැති කොට මෙහෙමයි. ඒ සතිය තියෙන බව මට වැටහෙන්නේ මෙන්න මේ කෘත්‍ය වලින් නැතිකොට මම මේකෙන් දැනගන්නවා. ඒක නැති වෙලා හදනකොට ආසන්න කාරණා වෙන්නේ මේකයි ඒක නැත්තම් පිළියම් කරන්න බෑ. වැටෙන ආකාරය එතකොට මට කරලා ලැබෙන ලාභෙ මෙච්චරයි සතිය තියෙනකොට නෑ කියලා මෙතෙක් කල් අර වචනෙන් අහපු දේවල් එහෙම නැත්නම් පොත්වලින් කියපු දේවල් අත්දකින්න පටන් ගන්නවා. බොජ්ජංග මට්ටමට යනකොට දැන් කරන්නේ ණයට ගත් එකක් විදිහට නෙවෙයි. Tamanට තේරෙන්න පටන් ගන්නවා සතිය ආනිසංශ ඒ වෙන විදිහකට කියනවනම් සාමාන්‍ය පැත්තට තව කෙනෙකුට කියලා දෙන්න පුළුවන් ශක්තියක් තියෙනවා. අත්දකින්නවා ආනිසංසත් වෙනවා. එයનો ජීවත් වෙනවා. තල්කරට කියලා දෙන්න බුණා ඔබ සතිය වන්නකොට හරියට මේ ලබන 15 නැත්තම් මෙහෙම කරපන් මෙන්න මේකයි ආනිසංස මෙන්න මේ ලක්ෂණ වලින් තමයි මේකට ආදාර ලැබෙන්නේ කියලා තව කෙනෙකුට සාමාන්‍යයෙන් මේ විචාර කරීමේ හැකියාව වගේ කියලා. ඊට පස්සේ ඒක මේ අනිකුත් චෛසික තියෙනවනේ සම්මා සමාධි නෑ සම්මාදිට්ඨි සම්මා සංකප්පාදී අනිකුත් චෛසික ඔක්කොම පෙළගස්සන වැඩ පිළිවෙල එකලස් කරන වැඩ පිළිවෙල ඒවා එහෙමේ දුව දුව තියෙන හරියට මේවා එකලස් වෙච්ච වෙලාවක තමයි සංප්‍රේෂණයක් සිද්ධ වෙන්නේ බල සංප්‍රේෂණයක් නැත්නම් මාර්ග ඥානය පහළ වෙන්නේ අන්නේ එකලස් වෙන එකට යනකොට සතිය ඔය කියන මට්ටම් හතරෙන් දියුණු වෙලා තියෙනවා නමුත් අනිත්‍යයිසිකත් එක පෙළගන්නේ අනිත්‍යයිසික එල්ල වෙන්න ඕනේ එල්ල වෙන චිත්තක්ෂණේ හරියට අර කතාවක තියෙනවා මේ බන්දුල සේනාපති පිටිපස්සේ අශ්වරෝගේ 500 දෙනෙක් කෙලවනවා. හැබැයි බන්දුර සේනාපති රතයක් දැක්ස එළවීමේ අන්තිම දක්ෂයා. ඉතින් අංශා රතයක නගලත් එළවනවා අශ්වරන් ඉස්සර. එතකොට මේ ඉස්සරහට බලන්න ඕනේ එයාගේ රතේ එළවන. එතකොට බන්දුර මල්ලිකාව පිටිපසටලයි. බන්දුර මල්ලිකාට කියනවා ඔබ බලපා කියපම් මට පාරේ 500 මේ එකලස්සෙච්ච වෙලාව මට කියපන්. පිටිපස්සෙන් එළවන අශ්වරෝගේ 500 මේ එකලස්සන වෙලා කියපන්. මම එතකොට විදිනවා 500 ටමදී. මම එතන රතේට ඕන. එයා එළවලු ඉන්න ගමන් ඉන්න ගමන් ඉන්න ගමන් පන්තුල් මල්ලිකාව කියනවා දැන් හරි කියලා. එතකොට හැරිච්ච ගමන් විදපහම 500 මැරලා යනවා. එතකොට දෙපාරකින් කරන්න බෑ. 500 මේකලස් වෙච්ච වෙලාවක තමයි එක ඊයේගේ 500 මැරෙන්න යන බලන අන්නේ වගේ තමයි අර එකලස වෙලාවේදී එක ඊයෙන් පහර දුන්නා මේක ලොකු කාලේ වටිනාකමකුයි දක්ෂකමකුයි තියෙනවා. නැත්නම් ඒක වන්දන මල්ලිකාව නැතුව මෙයාට දෙකම කරන්න බෑ. එයා ඉස්සරහැල්ලා රතේ හසුරන ගමන් මල්ලිකාට කියන 500 පොඩි පාරක් වෙන්න ඇති එකලස් වෙන. අන්න ඒ වගේ තමයි මාර්ගචිත්තයේදී වෙන්නේ. එක ඊයකින් ඔක්කොම මරා ගන්න පුළුවන් විදිහට එකලස් බල සම්ප්‍රේෂණයක් සිද්ධ වෙනවා. ඒකට කියන්නේ එකලස් වෙනවා කියන්නේ. ඇලයින්මන්ට් එක ආපු ගමන් එලා වෙච්ච ගමන්ම බල සම්ප්‍රේෂණයක් සිද්ධ වෙනවා. ඒක තමයි මාර්ගචිත්තය. ඒකට මාර්ගචිත්තයේ තියෙන සතිය හරිම සූරයි. ඒක චිත්තක්ෂණ දෙකකට ආවා ආපු ගම ෆයර් වුණා. එච්චර ඊට පස්සේ තිබුණ තැන දන්නේ නැහැ නැත්තන දන්නේ නැහැ ආයෙත් ඒක ඇවිල්ලා සාහන්තව තැම්පත් කරලා ඉන්නවා. ඉතින් මේ මට්ටමට යන්න සාමාන්‍යයෙන් කියනවා අර වගේ සතිය හතර පොලකින් විතර වර නැගෙන්න ඕනේ. පන්නරේ හිටින්න ඕනේ. ඉතින් මේ පන්නරේ හිටිනම ස්ථිර දේවල් නෙමෙයි. අද බොජ්ජංග වට්ටමට ගියාම හෙට ආයසරයක් මොනවාද සතිපට්ඨාන වට්ටමේ පටන් ගන්නවා. මේ තරමටම අපි නිහතමානී වෙන්නේ. මට ඉදා මේ බුද්ධංග මට්ටම දන්නවා අද ඉතින් පටන් ගන්න ඕනේ කිව්වට එහෙම නැහැ. අඩුගානේ මාර්ග චිත්තක්ෂණේ එකලස් වෙලා මාර්ගඵලයේ සිද්ධ කරත් ඊගාව චිත්තක්ෂණේ භාවනා කරනකොට ආයේ සතිපට්ඨාන ඉඳලා වඩාන යනවා. ඒ නිසා යෝගාවචරන්තරම ආධුනික හිතක් එහෙම නැත්නම් මේ ආධිකාමික යෝගාවචරකේ ගතිය තියෙනෝනේ ඒ තරම්ම මේක શીඝ්‍රයෙන් පෙළ ගැහිලා එනවා. શીඝ්‍රයෙන් ආයේ මේ තිබුණු වලට අංශ වලට කැඩෙනවා. ආයෙ පෙළ ගහලා එනවා නැති වෙන කොයි වෙලාවෙ පෙළ ගහේද කොයි වෙලාවෙ කැඩේද කියන කියනවා චෛසික ධර්ම නිසා කොච්චර කැඩුනත් ඊ ගාවට පෙළ ගහන්න පුළුවන් ප්‍රභවය පෙළ ගහන්න පුළුවන් ශක්තිය නැති වෙන්නේ අපිට හිතෙන්නේ නම් දැන් නම් ආයෙ සතිය ගන්න බැරි විදිහට නන්නත්තර වෙලා සුන්නත් දූලි උනායි කියලා. ඒත් ආයෙ මුල්ලක ඉඳලා පටන් අර ගන්න ඕනේ 1 2 3 4 කියලා කරගෙන යනකොට අර එකලසට ආයෙ ගන්න පුළුවන්. එතකොට තමයි තේරෙන්නේ මේක ගත්ත වෙලාවේදී කෘත්‍ය කරගන්න ක්ෂණ සම්පත්‍ය වටිනාකම මේ එකලස් කරලා ආය පැත්තක තියලා ආය කරනවා එකලස් කරලා ආය පැත්තක තියලා යනකොට ජයන කාලේ නාස්තියක් වෙනවා ඒ නිසා මට්ටම් වේගන එනකොට එනවා මේ එක වීර්යයක් මේක අද ඉවර කරන්න ඕන පරිපූර්ණ වීර්යයක් වෙනවා මේක හොද හොද මඩේ දාන්නට වැඩිය හොඳයි. ඒක හරි වියදම් අධිකයි. ඉවර කරන්න ඕන කියලා ඊට තමයි ඒ අනිකුත් චෛසික ඔක්කොම අර මාර්ග චිත්තය පළ ගැසීම සිදු වෙන එක සම්පූර්ණම හම්බයක් කිසිම කෙනෙකුට පාලනයක් අතට නැති එකක්. මම හිතන්නේ ඒක වෙන්නේ නැති මට කියන්න ඕන ඉච්ච අදහසේ වෙලා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. නැසත් සත්‍යයෙන් සත්‍ය බුද්ධාමයේ සම්බන්ධයෙන් සාමාන්‍ය උචාන රත්න සත්‍යයෙන් ආදර්ශයෙන් සිදුවේ ඉන්නේ. ඒක හරි අමාරු ඒකේ ඒ විදිහේ මේ සමාන්තර ගතියක් පෙන්වන්න බොජ්ජංගොල ඒ කියන චෛසික හතර ඇත්තට නිකන් ආයුධ මල්ලවල් හයක් හතක් වගේ දෙන්නම් වෙනනේ සතර සත්‍යපට්ඨාන සතර ඉද්ධිපාද සත්‍ය පදන් වීර්ය පංච බල පංචේන්ද්‍රිය සත්පොච්චංග සාරි අෂ්ටාංග මාර්ග ඔක්කොම ටූල් කිට්ස් වගේ සම්පූර්ණ ආයුධ කට්ටල් ටිකක් ඒ එකින් එකට එකින් එකට අර කිව්වා වගේ ඉර ගැසීමකුත් තියෙනවා කියුණාට ඒ පෙළ ගැස්මයි සතරසෙත් වටකන සීල විසුද්ධිය වගේ කියලා එම් පැරඩිසම් එකක් දකින්න. ඉලක්කම් දෙක අතරින් සමාන වුණාට මේ කියන්න අමාරුයි. ලොකු සම්බන්ධයකට මූලධර්ම වශයෙන් දකින්න අමාරුයි. ආනාපානසතිය එතුණු ආකාරයකට ගන්න ආකාරයක් උන්වහන්සේ විස්තර කරලා දෙන්නේ නේද? මම අහලා නැහැ ඒක. ඉතින් සංඥා සිතන කවුද කැමති අහලා තියෙන කෙනෙක් ඒකට උත්තරයක් දෙන්න කැමති? එතන මට බලතයි අනික් කට්ටියවත් අඩු ගානේ අහලා තියෙනවා කියන්නේ. කවුද කැමති ප්‍රයත් උත්සාහය ගන්න මේ තමන්ට සාමාන්‍ය මට්ටමින් හරි වැටෙන කෙනෙක්. ඔය ප්‍රශ්නේ ආවේ නැත්තම් තමයි ධර්ම සාකච්ඡාවට නිකන් පාඩුවක් වගේ හිටින්නේ. හැම අහන්න ඕන ඔය ප්‍රශ්නේ සාකච්ඡාවට එන්න ඕනේ. මොකද මේ හැම තුත් දේශනාවකම ඔක තියෙනවා. ඒ නිසා ඒ වුණත් නොදන්න කවුරු හරි ඉන්න ඕනේ නැත්නම් group එක complete නැහැ. කවුද කැමති මං කියන්නේ මේ ගැන නිකන් Tamange අදහස් ප්‍රකාශ කරන්න කැමති කවුද? මොකද කියන්නේ? ඒ ලයිස්ට්ුව තමයි ඒක මේ අහන්නේ ලයිස්ට්ුව දන්නේ නැතුව නෙවෙයි ලයිස්ට්ුව දන්නවා. ලයිස්ට්ුව කියන්නේ ඉස්සරහ මම දන්න හරි කියන්න කමන්නේ. අතීත අනාගත වර්තමාන වශයෙන් හිත කලවල කරගන්න එපා. දන්න හරිය කියන්නේ අපි සපෝට් එකක් දෙනවා. පළවෙනි ප්‍රශ්නට කොහොම කරලා රුපියල් 15ක් දෙනවා උත්තර උදව් කරන තුන් ගණයක්. දෙවෙනි එකේ තමයි තප්පර 15ක් ඇතුළත ප්‍රයත්න දෙකයි වැරදුනොත් පළවෙනි ප්‍රශ්නේ කොහොමද උත්තර දීලා හල්ලි දෙනවා. විස්තරේ නෙවෙයි මේ අහන ඇට සැකිල්ලවත් දන්නවද කියලා. විස්තර දෙන්නම්. ඒ 15 මොකද්ද කියලාවත් දන්නවද කියලා මම අහනවා. ඔය 11වත් දන්නවද කියලා. නම් වශයෙන්, දල වශයෙන්, සැකිල්ල වශයෙන් මතක තියනවද කියලා. ඔව් කවුරුහරි උදව් කරා. විසම්බත කරන. ඒක කියලා දෙන්න ගන්න මේව 11 කියන්නේ ඊට පස්සේ අපි උදව් කරපෙන්නට. දීපවත්තමන අනාගත විවරණ තීන ප්‍රණීත ඕලාරික සුකුම අජත්ත බහිත. එතකොට මේ pāli වචන වල තේරුම දෝණ කරන්නේ නැත්නම් භාවනා කරනකොට වැටෙන ආකාරයට මොකක්ද අවශ්‍ය කරන්නේ? ඒක ඒක තමයි ඉතින් ධිකම උත්තරේ. ඒක ඒක ලේසි නෑ. නමුත් අපිට දෙන්න පුළුවන් මේ වෙලාවේදී මූල ධර්ම උත්තරයක් විතරයි. ඒ කියන්නේ ආනාපානයේ අතීත ආකාරයක් තියෙනවා. ගෙවිලා ඉවරනාට පස්සේ බලන ආකාරය. වර්තමාන ආකාරයක් තියෙනවා යද්දි බලන ආකාරය. අනාගත ආකාරයක් තියෙනවා ආනාපානයේ ඉඳත් ඉස්සලා බලන ආකාරය. හීන ප්‍රණීත කියලා කියන්නේ බලනකොට බොහොම ප්‍රියයි මනාපයි අනේ හොඳයි කියලා ප්‍රණීතව වැටේ. සමහරට ආනාපානය පේනවා එපා වෙලා. කියනවා. ඉතින් අනිත්‍යවත් එක්ක කලවම් වෙනවා. ඔබ දිබ්බහම් මොකෝ නැතුව මොකෝ කියලා හීනාකාරී. හරි ඊටම ගොරෝසු ඕලාරික අවස්ථාව. ඊට සිතාම සූක්ෂම අවස්ථාව. ඕලාරික සුඛම. අජත්ත බහිද්දා කියලා තමන්ගේ ඇඟ ඇතුලේ සිද්ධ වෙනවා වගේ පටන් ගන්නකොට සිද්ධ වෙන්නේ නමුත් සමාලාට එළියේ සිද්ධ වෙනවා වගේ. দূරයේ සංකේය කියලා කියන සමාහලාවට මෙතන බලා ඉන්නකොට එන්නේ එන්නේ ඇතුලෙන් ඇතුලට යන වෙලාවලු තියෙනවා. පිටින් පිටතට බඹ ගණන් ඉස්සරහට යන වගේ හිතට වැටෙන වෙලාවලුත් ඒ සෑම එකක්ම එකටවත් ප්‍රිය කරන්නේ නැතුව අප්‍රිය කරන්නේ නැතුව මේ සෑම එකටම එකසේ සමසිතින් යුක්තෝ බලන්නයි මේ 11 ආකාරයේ මතකල දීලා තියෙන්නේ. ඒ භාවනා කරනකොට හීනව පේන වෙලාව, එපා වෙලා පේන වෙලාවේදී තමල ගහලා නැගිටලා ගියොත් අපිට ඉවර කරන්න වෙන්නේ. ප්‍රණීතිය තියෙන වෙලාවේදී ඒක භාවනා හරියයි කියලා හිතලා කරලා පැය ගණන් කරලා ඒක වැඩකුත් නැහැ. හීන ප්‍රණිත දෙකම දකින්න. දුර ළඟ ආකාර දෙකම දකින්න. ඇතුළ පිටත කියන එක දෙකම දකින්න. ඕලාරික සුකුම කියන ගොරෝසු අවස්ථා සුකුම අවස්ථා දකින ඉස්සන්නේ වෙන සාමාන්‍යම ඔය කියන්නේ ආනාපාන භාවනා කරනකොට ඒකේ අහක දාන්න කියලා දෙයක් නැහැ. අයිස්ක්‍රීම් කෝන් එකක් වගේ. අයිස්ක්‍රීම් කාලා කෝන් එකක් කන්න පුළුවන්. අපි වෙලා තියෙන කරගෙන යනකොට යම් යම් ඒවා දකින්නකොට ඒව වැරදිලා කියලා හිතනවා. මේකෙන් දෙන්න හදන්නේ බුදුහාමරණ තියන්න පුළුවන් ආකාර පිටකෙන මේ සෑම ආකාරයක්ම එක හා සමාන වටිනාකමක් තියෙන. හීන එක ප්‍රණීතයකට වැඩිය දුර්වල එකක් නෙවෙයි. හීන අවස්ථාවක් ප්‍රණීත අවස්ථාවක් වගේම කර කරා. ගොරෝසු අවස්ථාවක් ශ්‍රීමක වගේම කර කරා. අන්න ඒකයි මේකේ මේ 11 ආකාරයට කඩලා 11 ආකාරයෙන් දිහා බලන්න කියලා කියන්නේ ආනාපානේ බලනකොට අහක දාන දෙයක් නැහැ කියන එකයි කියන්නේ. ස්වයනාත මේ සතිය ගන්නට ස්වයනාත කිව්ව සතිපත්තාන සතිය සතුටුමත් නැන් පස්සේ සම්‍යක් ප්‍රධාන වීර්යයන් සතුටුමත් කරනවා ඒක අනිත් පැත්තට කරගන්නවා ස්වයනාත ඒකදී අපේ ඔය ලොකු ස්වාමීන් වහන්සේ යෝගාසන සංස්ථාවේ විවස්ථාවලියනකොට යෝගාවචරය විසින්ද තියෙන යෝගාවචර තියෙන එකම බූදලේ සද්ධා විදිය සති සමාධි ප්‍රඥා ඒ ටික විතරයි වඩන්න තියෙන්නේ අනික සේරම කරදර කියන එක ලියලා තියෙනවා. ඒකෙදි පෙළ තියෙන්නේ සද්ධා සති විදිය සමාධි ප්‍රඥා. සාමාන්‍ය ඕඩර් එක නම් සද්ධා විදිය සති සමාධි ප්‍රඥා. ඒතකොට සතිපත්තහනට පස්සේ සතර සම්මා ප්‍රධාන වීර්ය තිබ්බට පස්සේ ඒ පිළිවෙලෙත් පේන්න තියෙන්නේ සතිය ඉස්සර ඊගාට වීර්යය. නමුත් ආර්ය අෂ්ටාංග මාර්ගයට යන සම්මා වායාම සම්මා සති සම්මා සම්මා සමාධි මාර්ගංග ඉසල වායාමයේ ඇවිල්ලා වෑයම නිසා සතිය පහළ වෙනවා සතිය නිසා සමාධිය පහළ වෙනවා කියලා. ඒ කියන්නේ මේක රෙසිප්‍රොකල් දෙකේ එකිනෙකට උදව් කරනවා. කොයි එකෙන් කොයි එකට යනවද කියලා කියන්න බෑ. සමහර වෙලාවට වීර්ය මාධිකම නිසා මෙනෙහි කිරීම අඩුකම නිසා සතිය දුර්වල වෙලා යනවනම් වීර්ය වැඩි කිරීමේ මෙනෙහි කිරීම වැඩි කිරීමේ සතිය වඩන. සමහර වෙලාවල් වලට සතිය වැඩි නිසා Tamanට නූපන්න කුසල් නොයිපද වීම සඳහා වෙන සබ්බපාපස්සා කරනවා කියන එකක් තේරෙනවා. ඊට පස්සේ ඒකනේ වීර්ය සාමාන්‍ය අර්ථේ. ඊට පස්සේ උපන් කුසල් දැනට චිත්ත සංතානේ Tamanට තේරෙනවා. මේ මේ අකුසල් ධර්ම පහළ වෙලා තියෙනවා කියලා පිටින් එනව නෙවෙයි. ඇතුළේ තියෙන විස බීජ එව්වත් කපාගෙන යන්න ඒවත් දුරු කරන්න පුළුවන් ඊගාවෙන චිත්තක්ෂණේ පහළ නොවීම පිණිස මේ සතියෙන් වැඩ කරන්න ඕනේ කියලා සතිය මේ තනිපාරක්ෂා විතරක් නෙමෙයි දැනට ශරීරගත වෙච්ච රුධිරගත වෙච්ච විස බීජත් අයින් කරන තරමට ශක්තිමත් වෙනවා ඊට පස්සේ නූපන්න කුසල නොයිපද වීම පිණිස කල්පනා කරනවා දැන් මේ හම්බෙලා තියෙන මට පරියන්කේ ඉන්න පුළුවන් සතිය හම්බෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මම ඉස්සරහට මේ සතිය වීර්ය දෙක විතරක් නෙවෙයි සමාධි ප්‍රඥාත් ඇති කරගන්න මේ පරියන්කේදීම අරගෙනම යන්න ඕනේ. මොකද කඩලා වැටුනොත් අත තිබ්බොත් අත ඇරියොත් කැඩුනොත් ආය අමාරුයි කියලා. හරි පුදුම මේ පිටකොන්දක් එන්න ගන්නවා. ආධ්‍යාත්මික පිටකොන්දක්. එතකොට මේ වඩාගත් ඊට අපි හිතමු වෙනදා නොගියට වැඩිය ඊටාම ගැඹුරු ආනාපානෙට ගියා ගැඹුරු සමාධියට ගියා එහෙම නැත්නම් හොඳට තේරෙන මට්ටමට ආවයි කියලා. ඒක නිසා මේක දැන් හම්බ වුණා. දැන් මට ඒ බලාපොරොත්තු වෙච්චි උනාට වැඩි සමාජයක් හම්බෙලා තියෙනවා ප්‍රඥාවක් හම්බෙලා තියෙනවා. මේක කවදද මම සම්පූර්ණ ඉවරයක් කරන්නේ. සමාප්ත කරන්න කියලා ලැබුණා වූ සමා සම උපයා ගන්න ලද කුසල් සතිය බිහියෝ භාවනාවේ බිහියෝ භාවය මේක වඩන්න ඕනේ බෞලීගත කරන්න ඕනේ කියලා මේ වැඩ ඉවර කිරීමේ ශක්තියක්. ඒ කියන්නේ යුද්ධෙන් දිනාගෙන එනකොට එළවෙලව පහර දෙන්න පුළුවන් ශක්තියක් එනවනේ. පරදිනකොට යුද්ධේ වගේ නෙවෙයි. අනිත් වගේ සතියේ සමහරවට මෙතෙක් කල් කරපු නැති සූරකම් කරගෙන ඉවරම කරන්න පුළුවන් ශක්තිය. ඉතින් මේ දෙකේදී සතිය සහ වීර්ය අතර සතියෙන් වීර්යයටත් වීර්යෙන් සතියටත් දෙකෙන් දෙකට දැන් තියෙන හයිබ්‍රිඩ් කාර් එක වගේ. අරකින් මේකට මේකෙන් එකට කොහෙන්වත් ශක්තිය විනාශ වෙන්න දෙන්නේ නැහැ. බ්‍රේක් ගන්නකොට බැටරිය charge කර ගන්නවා. අනික වෙලාවට තෙල් වලින් දුවනවා. එතකොට කිලෝමීටර් 15ක් විතර දුවන්න පුළුවන් ලීටරේ. නැත්තම් දුවන්නේ 4යි 5යි. ඒ වගේ එකිනෙකට එකිනෙකට උදව් කරනවා. ඒක හැබැයි තාම සූර සතිය. සූර මේ වීර්යයක් සහ සතියක් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක තියෙනවා. ඒ නිසා පටන් අර ගන්නකොට මේකමයි ක්‍රමය කියලා අල්ලන්න නැක්කා. එක එක චරිතවල හැටියට ඒකෙන් මේකට මේකෙන් ඒකට අන්‍යෝන්‍ය ප්‍රතිවීමක් වෙක තියෙනවා. මම ඒකට සතර සම්‍යක් ප්‍රධාන වීර්යන්නේ වීර්ය වීර්ය කියන අංගයට අනුප්‍රේණස් මේ සීලය තියෙනවා. ඒ කියන්නේ සමාධි ප්‍රඥාවේ සීලය නෙමෙයි සමාධිය තමයි. ඒ අතින් බලනකොට ඒ සම්‍යක් ප්‍රධාන වීර්යන්නේ සීලය ඒ හතර තියෙන පැහැදිලිව තියෙනවා උපන් අකුසල් දුරු කිරීම කරනවා. සීලෙනේ නෑ ඇති වුණා වූ අකුසල ධර්ම ප්‍රහාණය පිණිස ඊට පස්සේ නා ආය අකුසල ඇති නොවීම පිණිස ශනි පරක්ෂක වැඩ පිළිවෙලක් තියෙනවා ඊට පස්සේ නෝපන් කුසල ඉපදීම්පිත සමාධිය වැඩිමකුත් තියෙනවා ඊට පස්සේ උපන් කුසල් වඩා වර්ධනය කර ගැනීම සඳහා ප්‍රඥාවේදී මුකුත් තියෙනවා. ඉතින් අර සතියෙන් ඒ සතිපට්ඨානෙගේ ප්‍රස්තාව ආරම්භුනට පස්සේ ඉඩම සකස් කළ දුන්නට පස්සේ සතර සම්මා ප්‍රදාන වීර්ය වල වීර්ය විතරක් නෙමෙයි තියෙන්නේ වීර්ය හා සීලය සමාධි ප්‍රඥාව එක එක සම්බන්ධ වෙච්ච නිසා මේක හතරට බෙදලා කියනවා. ඒකේ සතර සම්මා ප්‍රදාන යොදෙන්නේ අනුප්පන්නාන පාපකානං අකුසලානං ධම්මානං පහනාය චන්දං ජනේති වායමති විරියං ආරවති චිත්තං පක්කන්නාති පදයි. එතකොට ඒ ඡන්දඥානෙදි කියලා කුසල ඡන්දය පහල කරගත්තා කියලා කියනකොට නූපන් අකුසල් නොයිපද වීම පිණිස. එතකොට සීල ප්‍රයත්නයක් මේ යන්නේ. තව ළඟ තමන් ළඟ නෑ දැන් මේ අකුසලයි ඇවිල්ලා නෑ නොයීම පිණිස. ආමනේ ප්‍රහාණය පිණිස. ඒතර බලනකොට මේ වීර්යචෛසිකේ විස්තර කරන්නේ අනිකුත් චෛසික මාර්ගයෙන් තමයි. ඒවා එකිනෙකට එකිනෙකට අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙනවා සහ සංභෝග වශයෙන් ප්‍රත්‍ය වෙනවා පෙරපසුවගෙන් ප්‍රත්‍ය වෙනවා. හරි විවිධාකාර ඒ කියන්නේ සරල රේඛීය ගමනක් නෙමෙයි මේකේ තියෙන්නේ ත්‍රිමානව වැඩ කරන මේට්‍රික්ස් එකක් දුවන. අපි අර විශ්ව කළ දෙනකොට එක රේඛාවක් කරගෙන මේකයි කියලා කිව්වට වැඩ කරන අන්තර් සම්බන්ධතා තියෙනවනේ. ඒ එකිනෙක අතර සම්බන්ධතා හිතා ගන්න බැරි තරම් ඒ සර්වඥතාඥාණයට වැටහින ටිකෙන් මේ මාර්ගඵල ඥාණයට අරහත් භාවයට ඕන ටික විතරයි විස්තර වෙලා තියෙන්නේ. සංස ප්‍රශ්නයේ රතමින් සූත්‍රය පිළිබඳව මතක අනිත්‍ය උදාහරණයක් කරේ නම් කරේ දැනෙන්නේ මට පෞද්ගලිකව තියෙන ප්‍රශ්නය. සංස සෝමසී රතමින් සූත්‍රය පිළිබඳව අර්ථ දවසනවා විශ්වාසලා මුලදී මතක අප වෙන විදිහට මේ සටහන් කරනකොට මට පොඩි ප්‍රශ්නයක් තිබුණා. උන්වහන්සේ මුලින් සත්‍ය ශුද්ධිය විග්‍රහ කළේ මේ මම හරියට කියනකම් දැනගන්න සාමිහස මුනි සත්ත්ව විසුද්ධිය විස්තර කළේ ශාරීරික ආමුදුරන්ට රහතන් වහන්සේට උතුමහතන් සුස තෙරුමහසේ ප්‍රකාශ කරපු හැටි දෙවනාතාවක වහන්සේ මනසතාවක් සත්ත්ව විසුද්ධියන විග්‍රහ කළා ඒ වහන්සේගේ මනිකාය ඒක මොනවද කියලා නෑ අතර මේ නොමැතිරත් වැඩි සූත්‍රයේමතිය පේන තියෙනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අහනවා මේ සත්‍ය විද්‍ය වඩන්නේ ඊටම පහළම විසුද්ධියේ ඉඳලා මේ විසුද්ධිය සඳහාද කියලා. ඒ කෙලිම නැහැ කියලා කියනවා. ඊට පස්සේ දෙවෙනි එක අහලම මේක සඳහන් නැහැ. ඊට පස්සේ කියනවා මම කොහොමද මේක තේරුම් ගන්නේ කියලා. ඊට පස්සේ කියනවා මේ සත්‍යවිසුද්ධිය වඩන්නේ පළවෙනි එක සඳහා නෙමෙයි පළවෙනි එක වඩලා පළවෙනි එකෙන් දෙවෙනි එකට තල්ලු කරලා දෙවෙනි එක වඩලා දෙවෙනි එකෙන් තුන්වෙනි එකට තල්ලු කරලා කියලා සුද්ධමන්තයන් තහඳුනන කියපු ටිකම ආයත් ෆිට කරලා සම්පූර්ණ මොඩල් එක හදලා පෙන්නනවා. ඒක තමයි උන්වහන්සේගේ තියෙන දේශනා විලාසය. දක්ෂයි. එහෙම නැතුව පළවෙනි එකේදී මේ සත්‍යවිසුද්ධිය වඩන්නේ සීලවිසුද්ධිය සඳහාද කියලා කිව්වනම් ඒක මේ සත්‍යවිසුද්ධියට කරන විග්‍රහය. ඒක ඒක නිසා නෑ කියන්නේ. චිත්තවිසුද්ධියට නෑ. ඉතින් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පිළිගන්නා මෙතන කොතන ගහේක මේ වෙනස බාර ගන්න කියලා එකක්වත් බාර ගන්න. යකින මේ ඔක්කොම එකින් එකට එකින් එකට yaadෙන දේවල් ඒක නිසා සත්ව วิ සුද්ධිය වඩන්නේ අවසාන විමුක්තිය සඳහා මිස අතරමැද තියෙන එකක් එකක්වත් අතරමඟ තියෙන එකක් කොලකවත් නතර කිය යුතුයි. ඒක තමයි මේ සත්ව วิ සුද්ධි සූත්‍රයෙන් දේශනා කරන මූලික තේමාවත් ඒකමයි. මේ භාවනාව අතරමැද තියෙන ලාමක දේවල් සඳහා ප්‍රාර්ථනා කරලා භාවනා කරොත් අනිවාර්යයෙන්ම පටලවනවා. ඒක ඉතින් කතා කරන්න දෙයක් නෑ. සංකර වෙනවාමයි. ඉතින් අපි පටන් ගන්නකොට මේ වගේ ලාමක දෙකකින් පටන් ගත්තත් භාවනා කරගෙන කරන යනකොට අපේ પરමාර්ථයත් පිරිසිදු වෙලා නිවනටම යනවා. එහෙම නැතුව කරන්න ගියොත් ඉතින් මේ කොතරම් හරි සංකර්තාවයකට වෙනවා. ඒ කියන්නේ නිවනේ මේ පිට ලාමක දෙයකට මේ වැඩේ කරන්න පටන් අරගත්තොත් නොලැබෙනවා කියන එක නෙමෙයි තියෙන්නේ ලැබෙන්න ඉඩ තියෙනවා ලැබුණාට මොකද ඒක වතුරට දැලිපිය හම්බුනා වගේ කපනවා ඒ නිසා අවසන් પરමාර්ථය නැත්තම් අපි කියන ප්‍රණීතිය එහෙම නැත්නම් අපි බලාපොරොත්තු වෙන මේ ඵලය උත්කෘෂ්ඨම තැන තියන්නේ කියලා කියන්නේ. يعني අපිට ඔය විශේෂ ගන්නව මාස්ටර් කිව්වේ පන්තියේදී අපි උත්සාහ කරුවොත් කොහොම හරි කමක් නැහැ අපි ස්පාස් එකක් ගන්න උත්සාහ කරනවා කියලා පේනවා ෂුවර් කියලා. අඩු ගන්න පන්තියේ උත්සාහ කරනවානේ ක්‍රෙඩිට් පාස් එකක්වත් ගන්න. එතකොට අඩු ගන්න S එකකට හරි වැටෙනකොට හරි ඒක හම් වෙයි කියලා. පන්තියේදී වැඩ කරනකොටත් අපි අන්දම් පමන්නේ මට ලකුණු 33 ගන්න පටන් අරගෙන ගියොත් එහෙම පරදේට තියෙන අවස්ථාවක් ඇති. ඊට පස්සේ ගාව ක්‍රෙඩිට් එකට මහන්සිලාගියොත් අඩු ගානේ අය හැපිලා හරි වැටලා S එකක් හරි හම් වෙයි. ඩික්ටේෂන් එකට උත්සාහ කරන්නේ කොහොමද? එතකොට නම් තමයි ක්‍රෙඩිට් එකක් ගැන බලාපොරොත්තුවක් එන්නේ. නිසා කවදාත් උත්සාහ කරනකොට ලංසෝරම් කරගන්න එපා. පරමාර්ථය ලාමක කරගන්න එපා. ඒක උසස්ම එකට තියාගෙන ඉන්න ඕනේ. එහෙම නෙල මරණ සැපට. ඒ නිසා නිවන ඒ සත්‍යවිසුද්ධි ක්‍රමය කරන්නේ මම ලාමක දෙයක් සඳහා නෙවෙයි. උත්කෘෂ්ඨ ප්‍රතිපලයක් සඳහා කියන එක තමයි ඒ සූත්‍රයේ තියෙන මේ මූලික තේමාව. එතන තමයි සම්පින්දණය වෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දෙවෙනි කොටස තුනක් තුනක් තරුණාකාරී සාකච්ඡාවක් ඇති. ඉස්සෙල්ලා කටට උත්තරේ දීලා දීලා කොටු කර ගන්න හදනවා උන්වහන්සේ කොටු වෙන්නේ. ඊට පස්සේ මොකද මේකේ තේරුම කියලා අහනකොට උන්වහන්සේ අර උත්තර ටිකම කරකවලෙවලා කැටේට හදලා පෙන්නනවා මෙන්න මේ මුළු එකමයි පෙන්වන්නේ නැත්නම් අපි රේඛීය ක්‍රමයට විස්තර කරන්නයි සාරිපුත්‍ර සංසය හඳින්නේ. ඒක රේඛීය දෙයක් නෙවෙයි මේක ත්‍රිමාණ දෙයක්. ඉතින් රේඛීය ක්‍රමයට මේ සම්බන්ධතාවයයි ඒ සම්බන්ධතාවයයි ඒ සම්බන්ධය ඔක්කොම නැහැ කියන්නේ. gediya pitin බලනකොට පේන ওই සම්බන්ධතාව තේරෙම මේකේ තියෙනවා. හැබැයි ওই විදිහට රේඛීය යන්න බෑ. මේක ඊට වැඩිය ත්‍රිමාන රූපයක්. කැඹුරක් තියෙන දෙයක්. ඒ නිසා ওই ක්‍රමයට ගියොත් මේක ඕනට සරල වීම නිසා ධර්ම ගැඹීරත්වයේ දුර්වල වෙනවා. ලාමක වෙනවා. මුළු එකටම gediya පිටින්ම පෙන්වන එක තමයි කරන්නේ. ප්‍රශ්නේ තවත් අපිට සරසුමේ හැටියට සුළු වේලාවක් තියෙනවා. ඉතින් මේ කෙසේනම්ත් විශේෂයෙන් සලකා බලන ප්‍රශ්න නැත්නම් අපි සක්මන සඳහා වේලාව ගමු. අපි එතකොට හතරට රැස් වෙනවා මේ භාවනා වැඩමුළුවේ පළවෙනි ධර්ම දේශනාව සඳහා මේ අතරමැද කාලයේදී විලප්පසකට සහ සක්මණකට වෙලා තියෙනවා මම මේ කතා කරන්නේ සාකච්ඡාව සඳහා වෙන ප්‍රශ්න නැත්නම් අපි මෙතන විශ්ති යන ප්‍රශ්න තියෙනවා නම් ඒ වෙලාව ඇතුළත මතු කරන්නයි කියලා මම ඉල්ලා සිටිනවා එහෙනම් අපි විශ්ති යනවා හතරක් නැවත රසකාමිතව ධර්ම දේශනාව සඳහා ශීල දිනාලම කෙරුවන් සාරයි